මේ මාර්ගය නැත්නම් පිළිපැදිය යුතු මේ ධර්ම සමූහය වමනා කරන්නේ මේ දුක්ඛ ස්කන්ධ පංචකයෙන් නිදහස් වීම සඳහා. ඒ දුක දුකක් හැටියට යමෙකුට පෙනෙන්නේ නම් ඒතරත්තා ඒ දුකෙන් නිදහස් වීමට උත්සාහ කරනවා. එහෙත් තිබෙන මුලාව හේතු කොටගෙන දුක දුකක් වශයෙන් නෙවෙයි දකින්නේ පිළිගන්නේ. දුකම සැපක් හැටියට සලකන. දුකේ කියා බුදුරජාණන් වහන්සේ දැක්වූයේ මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාස කියන මේ දුක් සහිත වූ ස්කන්ධ පංචක පංචස්කන්ධය. මේ පංචස්කන්ධය පිළිබඳව තමා අපට වැරදි වැටහීම් තිබෙන්නේ. මේ ස්කන්ධ පංචකය මමයි කියන වැටහීමක් හැඟීමක් අපිට තියෙනවා. ඒ ස්කන්ධ පංචකය නিত্য ස්වභාවයක් එහි තිබෙනවා කියලා අපට වැරදි හැඟීමක් වැටහීමක් තිබෙනවා. ඒක හොඳයි කියන වැටහීමක් අපට තියෙනවා. මෙන්න මේ නිසා ඒ ස්කන්ධ පංචකෙහි බලවත්සේ මුලා වී මේ සත්වය සිටින්නේ. එනිසා මේ දුක ලබා දෙවන කරුණ දුක් ලබා දෙවන කරුණ හැටියට සත්වයන්ට පෙනෙන්නේ නැහැ. ඒ වාද සැප ලැබෙන මාර්ගයේ සැප ලැබෙන කාරණා කරුණ හැටයි එය සිතාගන්න. ඒ නිසා ඒවාම වඩනවා මිසක ඒවාම ඇති කරගන්නවා මිසක ඒ දුකෙන් නිදහස් වීමේ මාර්ගෙහි ගමන් කිරීමක් සිදුවන්නේ නැහැ. කාලාන්තරයකින් ලෝකෙහි සත්වයිනට දුකයි දුක ඇතිවීමේ හේතුවයි නිවනයි නැත්නම් දුකෙන් නිදහස් වීමයි ඒ සඳහා වූ පිළිවෙතයි කියන මෙය තමන් වහන්සේගේම විශිෂ්ට නුවණින් දැනවදාරලා ඒ ලෝකයාට ප්‍රකාශ කරන සම්්‍යක් සම්බුදුවරයන් වහන්සේලා කලාතුරකින් ලෝකෙහි පහළ වෙනවා. ඒ පහළ වුණාම තමා ලෝකයේ වාසීනට එක් විදිහකින් කියත හැකි ඇස් ඇරෙන්නේ. ඒ නිසා සීහෝතම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේම වදාරනවා මහණෙනි ඒ බුදුරාජයා වූ සිංහයා සවස් කාලෙහිදී Taman වාසය කරන ඒ ගුහාවෙන් පිට වෙනවායි පිට වී ඇඟවැලි කැඩීම ජම්භති කියලා කියන්නේ සම්වර්ණයේ සතුන් මෙහෙම කරන වැඩක් නේ. නිදාගෙන නැගිට ඊළඟට ඇඟවැලි කැඩීමක් කරන්නේ. අන්න එහෙම කරනවා. ඊන්පසු සතර දිශාවම හැම පැත්තම බලනවා. බලා අනුකූලව තුන්වරක් සිංහනාද පවත්වනවා. ඒ සිංහයාගේ සිංහනාදයේ අසන කැලෑවේ සිටින ඒ සතුන් බියටපත් වෙනවා. බියටපත් වෙලා ඒ දෙනවල ගුල්වල සිටි සතුන් ඒ ගුල්වලට වහා රිංග ගන්නවා. වතුරේ ඉඳලා ගොඩට ආපු සතුන් වතුරට ඇදෙන. පක්ෂී වූ අහසෙහි අහසට පියාකර කර. ඒ සිංහනාදයේ ඇති වූ රජුගේ ඇත්තලෙයි සවි සත්‍ය ඇති වන්දනයන්ගෙන් බැඳ තිබුණු ඇතුම් තවක් ඒ වරපටවල් කඩාගෙන මලමුත්‍ර පහ කරේ මින් ඒ මේ අත දුවන්නට පටන් ගන්නවා ඒ කාරණේ හිම වදාරලා ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා තථාගතයන් වහන්සේ ලෝකෙහි පහළ වෙනවයි පහළ වී වහන්සේ ධර්ම දේශනා කර ඒ දුක්ඛාදී චතුරාර්ය සත්‍ය ප්‍රකාශ කර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඒවා දැක්කෙන ඒ ධර්මයේ ප්‍රකාශ කරන එවිට උස් දිමංගල වාසය කරන මහේ සිටි මහේ සාක්ෂ්‍ය දෙවිවරු භයයට සන්ත්‍රාසයට පැතිගැන්මට පත් වෙනවා. අහෝ අපි මෙතෙක් කල මේ අනිත්‍ය වූ දෙයක් නිට්ටය වශයෙන් සලකාගෙන සිටියා නොවේද? දුක් වූ දෙයක් සැප වශයෙන් සලකාගෙන සිටියා නොවේද? අනාත්ම වූ දෙයක් ආත්ම කොට සලකාගෙන සිටියා නොවේදයි කියා ඔවුන් මහත් වූ බියකට සම්ප්‍රාසයකට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ බදා. දැන් ඒ සම්ප්‍රාසයට බියට සංවේගයට ඒ අය පත් වූයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මදේශනාව අසර. අන්න ඒ වගේ ලෝකෙහි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ලෝකයාට ප්‍රකාශ කරන ධර්මෙහි ශ්‍රේෂ්ඨ කොටස උතුම්ම කොටස තමයි චතුරාර්ය සත්‍ය. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ප්‍රකාශ වෙන ධර්මය. එමණේ බුදුරජාණන් වහන්සේ නමකගේ කාර්යය නොවේ ලෝකයාට ඒ අය සමග සම්බන්ධකම් පවත්වන හැටි ඒ ආර්ථික වශයෙන් දියුණු වන හැටි ආදී මේවා ප්‍රකාශ කිරීම උන්වහන්සේ සර්ව සම්පූර්ණ ශාස්ත්‍රඥ වහන්සේ නමක් බැවින් හා උන්වහන්සේගේ ඒ ධර්මය හැම දිනාටම ප්‍රයෝජනවත් ධර්මයක් වනු සඳහා ඒ කරුණු උන්වහන්සේ දේශනා කරනවා. එහෙත් බුදුරජාණන් වහන්සේ නමකගේ බුද්ධ ත්‍ෘත්‍යය කියන බුදු කෙනෙකු වූයේ ඒ ඊළඟට ධර්ම දේශනා කර වදාළේ අන් කිසි දෙයක් සඳහා නොව ප්‍රධාන වශයෙන්ම මේ දුකටපත්ව සිටින සත්වයනට ඒ දුකින් නිදහස් වන්නට වමනා කරන මාර්ගයෙහි ඒ අය ගමන් කරවීම සඳහාම මේ බව තේරුම් ගන්නට ඕන අප කවුරුත් ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ දුක් ස්කන්ධ පංචකය යෙන් නිදහස් වීම පිළිබඳව දේශනා කොට වදාළ ඒ ප්‍රතිපත්ති මාර්ගය තමා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර්ය සත්‍යයේ වශයෙන් දක්වා වදාළ. එය අංග 8කින් යුක්තයි. ඒ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ අංග අතෙන් යුක්තයි. එයින් ඒ පළමුවෙන් කියවුණු ඒ අංගය ගැන අප මීට කලින් දිනෙහි ධර්මස් කතා සම්මා දිට්ඨි කියන එකයි එහි අංගය. සම්මා දිට්ඨිය එදාත් අප කීවා මේ ප්‍රභේද දක්වා ඒ සම්මා දිට්ඨිය විස්තර කරන්නට පුළුවන්. ඒවත් ප්‍රධාන වශයෙන් කම්මස්සගත සම්මාදිට්ඨිය හා චතුසත්‍ය සම්මාදිට්ඨිය කියන මේ දෙක දක්වත හැකියි. ඒ කම්මස්සගත සම්මාදිට්ඨිය දසවස්තුක සම්‍යක් දෘෂ්ටිය වශයෙන්ද දැක්වෙනවා. අත්ති දින්නම් අත්ති විච්ඡාන් අත්ති හුතං අත්ති සුඛත දුක්ඛතානං කම්මානං ඵලං විපාකෝ අත්ති අයං ලෝකෝ අත්ති පරෝ ලෝකෝ අත්ති සත්තා උපපාතිකා අත්ති මාතා අත්ති පිතා අත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මග්ගතා සම්මාපටිපන්නා මේ ඉමංච ලෝකං පරංච ලෝකං සයන් අභිඤ්ඤා සච්චිකත්වා පරේ දින්ති යනුවෙන් බුදුරජාණන් වහන්සේම මේ දසවස්තුක සම්‍යක් දෘෂ්ටියක් වදාලා එයින් කියන්නේද සම්මස්සගත සම්මාදික්ෂය. අපි දින්නම් කියේ දන් දීමෙන් ඵලයක් විපාකයක් ඇත්තේය. අතියුක්තං කී යනුවෙන් වදාළේ මහා දාන ඒවට යාග කියලා කියන්නේ. ශාල දාන ඒ පැවැත්මෙන් ඇතිවන ඵලයක් විපාකයක් ඇත්තේය. අත්හිතං කියන්නේ ඒ දාණය වෙතගෙන ගොස් දෙන දාන. ආහුනීය වශයෙන් දෙන දාන කියන්නේ ඒ දීලෙන් ඵලයක් විපාකයක් ඇත්තේය. අත්හිතං අත්ථි සුඛත දුක්ඛතානං කම්මානං ඵලං විපාකෝ සුගත කියන්නේ යහපත් ක්‍රියා කියන හොඳ කර්ම. කියන්නේ කුසල කර්ම. පින්. දුක්ඛත කියන්නේ නරක කර්ම. අකුසල. ඒ සුගත දුක්ඛත වශයෙන් දැක්වෙන කුසල් අකුසල් නැත්නම් පින් පව් කියන මේවායේ ඵලයක් විපාකයක් ඇත්තේය. අත්‍යයන් ලෝකෝ මෙලවක් කියා එකක් ඇත්තේය. يعني නොඑක් තැන්වල වෙන වෙන ලෝකවලින් වෙන වෙන තැන්වලින් චුතවන්නවුන් මේ ලෝකෙහි උපදිනවා. ඒ වගේම අත්‍යතරෝ ලෝකෝ පරලොවක් කියා එකක් දැත්තේ. මෙතන චුතවන්නවුන් වෙන තැන්වල උපදිනවා. අත්‍ය සත්තා උපපාතිකා ඒ මරණින් මතු උත්පත්තියක් ඇත්තේය එහෙම නැත්නම් ඕපපාතික සත්වයන් ඇත්තේය. මේකයි අතිපත්තා ඕපපාතිකා. අතිමාතා අතිපිතා. නවට උපකාර කිරීමෙන් ලැබෙන ඉෂ්ට විපාක ඇත්තේය අපකාර කිරීමෙන් ලැබෙන අනිෂ්ට විපාක ඇත්තේය කියන එකත් ප්‍රියාප උපකාර කිරීම නිසා යහපත් ප්‍රතිඵල විපාක ලැබෙන්නේද ක්‍රියා කෙරෙහි වරදවා පිළිපැදීම නිසා අපකාර කිරීම නිසා ඒ අනිත්‍ය විපාක ලැබෙන්නේද කියන න්‍යාය තමා මේ දෙකයි අත්‍යිත අත්‍යිමාසා අත්‍යිත අත්‍ය ලෝකේ සමන බ්‍රහ්මනා සම්මග්ගත සම්මාපටිපන්න යේ ඉමංච ලෝකං කරංච ලෝකං සයන් අභිඥා සච්චිකත්වා සවේදී ලෝකයෙහි යහපත් මාර්ගයේ ගමන් කොට සම්මග්ගත සම්මාපටිපන්නා මනා පිළිවෙතෙහි පිළිතද මේලොව කරලව කියන මේ දෙලොවම Tamange විශිෂ්ට නුවණින් දැනගෙන ඒ ලෝකයාට ප්‍රකාශ කරන්නා වූ ශ්‍රමණ භාක්මණිය බුද්ධාදී උතුමෝ ලෝකෙහි ඇතිවන්නේ ඇත්තේ කියලා ඒ දසවැනි කාරණයට. මෙන්න මේ විදිහට එන දසවස්තුක සම්‍යක් දෘෂ්ටිය ද ඒ කම්මස්සගත සම්‍යක් දෘෂ්ටියට ඇතුළත් කොට දක්වනවා. අනේ කම්මස්සගත සම්මා දිට්ඨිය කාහක වූ ලෙහෙකින්ම තේරුම් ගන්නට පුළුවන් බුදුරජාණන් වහන්සේ වදාරා පිළිදෙන ගාථාවක්. ඊට කලින් ඒ මේ පින්නතුන්ට කියාදී ඇති යාදිසං වපතේ බීජං සාදිසං හරතේ ඵලං කල්යාණකාරී කල්යාණං පාපකාරී ච පාපක යාදිසං වපතේ බීජං යම් ආකාර වූ බීජයක් තමන් රෝපණය කරන්නේද සාදිසං හරතේ ඵලං ඒ බීජයට සරිලන විදිහේ ඵලයක් අත්වන්නක්ය නෙලා ගන්න ලබා ගන්න. ඒ වගේම කල්යාණකාරී කල්යාණ යහපත් ක්‍රියාවක් කරන තැනැත්තේ ඒ යහපත් ක්‍රියාවට යහපත් විපාකයක් පාපකාරීච පාපකාං පාප ක්‍රියාවක් කරන තැනැත්තා ඒ පාප ක්‍රියාවට ඊට සුදුසු විපාකයක්ද ලබන්නේය කියන එක ඒ ගාථාවෙන් උගන්වනවා. එය තමා කම්මස්සගත සම්මාදිට්ඨිය. දැන් එය ව්‍යවහාරයේ අප බොහෝ දෙනා අතර සාමාන්‍ය ව්‍යවහාරයේ තිබෙනවා කළ කළ දේ ඵල ඵල දේ. අන්න ඒ ඒ කම්මස්සගත සම්මාදිට්ඨිය ඊට කොටින් දැක්වීමක් කළ කළ දේ ඵල ඵල දේ. ඒ කම්මස්සගත සම්මා දිට්ඨියෙහි නුපීත කිසිවෙකුට ඉහළ තැනකට කියන්නේ මේ දැන් බලාපොරොත්තු වන්නේ මේ මොනෙවති ඉදිරියට යාමේ ගමනක් කරන්නට ඒ ගමන යන්නට බෑ කම්මස්සගත සම්මා දිට්ඨියෙහි නුපීත ඒ නිසා ලෝකෙහි යන්තාක් සම්්‍යක් සම්බුදුරයන් වහන්සේලා පහළ වුණා නම් යම්තාක් අසේ බුදුරජාණන් වහන්සේලා පහළ වුණා නම් යම්තාක් රහතන් වහන්සේලා අනාගාමීන් වහන්සේලා සකෘදාගාමීහු සෝවාන් පුද්ගලයන් ඇති වුණා ඒ හැමදෙනාම පළමු කොට කම්මස්සගත සම්මාදිට්ඨියේ තීකා ක්‍රියා කළා කම්මස්සගත සම්මාදිට්ඨියේ නොපිහිටි අය දුනේ. මේ නිසා සම්මස්සගත සම්මාදිට්ඨිය කියන එකත් මුසලකා නොහැරියෙලි. බොහොම උසස් වශයෙන් දැනගෙන දැනගෙන ඒ වගේම ඒ සම්පූර්ණ විශ්වාස කොට ක්‍රියාකල යුතු එකක් තමයි කම්මස්සගත සම්මාදිට්ඨිය. ඒ කියන්නේ හොඳට දැනගෙන ඒ අනුව ක්‍රියා කරනවා කියන්නේ අකුසලයෙන් වැළකී. කුසලෙහි යෙදෙන. චතුසත්‍ය සම්මාදිට්ඨිය අපි පසුගිය දිනෙහි කියවා දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා ප්‍රතිපදාය ඥානං අයං විච්ඡති සම්මාදිට්ඨි යනුවෙන් බුදුරජාණන් වහන්සේ එතන වදාළේ චතුසත්‍ය සම්මා දිට්ඨිය. ඒ චතුසත්‍ය සම්මා දිට්ඨිය කියන්නේ සෝතාපට්ටි මාර්ගය නැත්නම් මග්ග චිත්තය, සකදාගාමි මග්ග චිත්ත, අනාගාමි මග්ග චිත්ත, අරහත් මග්ග චිත්ත කියන ඒ සිත් උපදින අවස්ථාවලදී දැනගනු ලබන සත්‍ය සතර. නැත්නම් ඒ සත්‍ය සතර දැන ගැනීම වශයෙන් ඒ සිත් හතර තමා සතර අවස්ථාවකදී උපරේ. අනේ සිත්වල හට ගන්නා වූ ප්‍රඥා චෛතසිකය තමා දුක්ඛේ ඥානං කියන එකෙන් දැක්වෙන්නේ. දුක්ඛේ කියේ ස්කන්ධ පංචක සංඛ්‍යාත වූ දුක්ඛයෙහි පැවති ඥානයේ නුවණ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං ඒ දුක්ඛ සමුදය වශයෙන් වදාරන ලද কৃষ্ণාව නැත්නම් දුක් උපදවන හේතු එකක් නෙවෙයි කාසියකුත් තියෙනවා ඒ සියල්ලම පිළිගන්න ඇතිවන්නා වූ නුවණ දුක්ඛ සමුදය ඥාන දුක්ඛ සමුදය වශයෙන් ආර්ය සත්‍ය දේශනාවෙහිදී නම් පුරජානන් වහන්සේ වදාළේ එකක් තමයි ඒ ඒ දුක්ඛ සමුදය කියන তৃෂ්ණාව දුක් උපදවාලම හේතුවයි කියන මේ බව දැනගන්නා නුවණ දුක්ඛ සමුදය ඥාන දුක්ඛ නිරෝධේ ඥානය ඒ දුක් වලින් නිදහස ස්කන්ධ පංචක සංඛ්‍යාත දුක දුකෙන් නිදහස් වීම පිළිබඳ වූ නුවණ දුක්ඛ නිරෝධේ ඥානය අවබෝධ කරන නුවණ දුක්ඛ නිරෝධ ගාමිනියා ප්‍රතිපදාය ඥාන ඒ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයයි කියන ඒ මාර්ග සත්‍යය පිළිබඳව නුවණ කියන මේ සතර වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ සති සත්‍ය සම්මා දිට්ඨියයි. තා මීට කලිනුත් මේ පින්නතුන්ට කී පරිදි කෙනෙකුට ඒ සතිපත්ත සම්මා දිට්ඨිය ආකස්මිකව ලැබෙන එකක් නෙවෙයි. ඒ සඳහා කෙනෙක් උත්සාහ කළ යුතුව පිළ. වීරිය කළ යුතුව පිළ. ඉදවිරුයි කි පූර්ව භාග ප්‍රතිපදාවක් ගැන ඉගෙන දෙන්නේ. එහෙම නැත්නම් ඒ එකවරටම ලැබෙන්නේ ලෝකෝත්තර ප්‍රතිපදාව නම් ඒ ඒ ඒ කරගෙන යන ලෞකික ප්‍රතිපදාවක් නැත්නම් අපට සීල රැකීමක් චිත්ත සමාධිය උපදවා ගැනීමක් නුවණ දියුණු කර ගැනීම සඳහා වූ විදර්ශනා කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ. නමුත් ඒ තුනම අප කරන්නට ඕන. සීලයෙහි පිහිටන්නට ඕන. සිල්වත් වන්නට ඕන. ඒ මොකද සීලය හැම ගුණ ධර්මයක්ම පිහිටන අත්තිවාර. ඒ හැම ගුණයක්ම ඇති කර ගැනීම සඳහා සීලය තම අත්තිවාරම ගන්න. සීලය මත පිහිටා ඒ ගුණයන් ඇති කර ගන්නට ඕන. ඒවා වඩන්නට එනිසා සීලයෙහි පිහිටන්නට ඒ සීලය එකලිස් වෙනවා සමාදන්ව රක්නා සීලයේ තිබෙනවා ප්‍රභේද කෙනෙක් පංචීල් රක්නා අතර තවත් කෙනෙක් ඒක භක්ත චක්ක සීලය සමාදන්ව රකින්න තවත් කෙනෙක් ආජීව අෂ්ටමක සීලය රකින්න තවත් කෙනෙක් නিত্য සීල වශයෙන් ගිහි දස සීල් රකින්න. එදින් ඒ ප්‍රමාණවත් නොයි නොයි කියා කලකන ඊට වඩා ඉක්මනින් ඒ චතුරාර්ය සත්‍යයන් අවබෝධ කිරීමේ පිළිවෙතක් තිබෙනවා. ඒ පිළිවෙතෙහි ගමන් කරන්නට ඕනේ කියා කෙනෙක් මේ කම්සප ඇති ජීවිතයෙන් ඉවත්ව මහානදම් පුරන. මේ මහානදම් පිළිම වශයෙන් පළමු කොට සාමනීර දස සීලය රැක ඊළඟට තමා සුදුස්සෙකු වූ බව ඔප්පු කළ සිටි කල්හි උපසම්පදාවයි කියන මේ මහලු පැවිද්දක් ලබන. මේ ලබලා ওই විදිහට සීල් රකින්නවා. සීලයම ශාසනයේ මේ අනුශාසනාවේ නිෂ්ඨාවන වේ. සීලය එක විදිහකින් ආරම්භය පමණයි. සීලය පටන් ගන්න. දැන් කුසල ධර්ම කියන එකෙන් කුසල් කියන එකෙන් බලාපොරොත්තු වන්න. අකුසලයන් දුරු කිරීම එහෙම නැත්නම් ක්ලේශයන් නැති කිරීම. ක්ලේශ නැති කිරීම තමයි කුසලයෙන් බලාපොරොත්තු වෙන ප්‍රධාන කාර්යය. සත සම්පත් ලැබීම කියන එක නෙවෙයි කුසලයෙන් අපේක්ෂා කරන්නේ. කුසලයෙන් අපේක්ෂා කරන්නේ මේ ස්කන්ධ පංචකය ගෙන දෙවන කෙලෙස් කියන කොටසක් පිළිනවා ඒවා දුරු කිරීම තමයි කුසලයෙන් කරන්නේ එබැවිනි අපේ බෝධිසත්වයන් වහන්සේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ දිවිගේ ඇරෙය පැවිද්දට පත්ව කරන ලද සෙවීම පිළිබඳව දක්වා තිබෙන්නේ කිං කුසල ගවේෂී කියන කිං කුසල ගවේෂීව ඒ කියන්නේ කුසල් නම් කවරේදයි කියා සොයසොයා ගියේ කුමටද? මේ සංසාර දුක්ඛය ගෙන දෙවන කෙලෙස් නැති කිරීම කෙසේ කළ යුතුද කියන එක සොයසොයායි. ඒකම තමයි නිවන් සොයසොයා ගියයි කියන්නේ. නිවන. ඒ කුසලය අකුසල නැත්නම් කෙලෙස් දුරු කිරීම සඳහායි කරන කාර්යය. ඉතින් කුසල් උපදවා ගැනීමට ගැනීම කෙසේ කළ යුතුද? බුදුරජාණන් වහන්සේම වදාරනවා ඒ කුසල ධර්මයන්ගේ ආදියම පළමු කොට පිරිසිදු කරන්නේ තස්මාපිය තේ වික්ඛු ආදිනේව විසෝදේවි කුසලානං ධම්මා කුසල ධර්මයන්ගේ ආදියම පළමු කොට පිරිසිදු කරන්නේ එහෙම වදාරලා ඊළඟට වහන්සේ ප්‍රශ්න කරනවා කෝචාදි කුසලානං ධම්මාන කුසල ධර්මයන්ගේ ආදිය කවරද කෝචාදි කුසලානම් ධම්මාන කෝච ආදි කුසලානම් ධම්මාන උන්වහන්සේව පිළිතුරු දෙනවා සීලංච සුවිසුද්ධං දිත්තේච උදුකා සීලංච සුවිසුද්ධං ඊතා පිරිසිදු වූ සීලයක් දිත්තේච උදුකා කියන්නේ පිරිසිදු දෘෂ්ටියක් නැත්නම් සම්‍යක් දෘෂ්ටියක් ඒකයි උදි දෘෂ්ටිය කියන්නේ සම්‍යක් දෘෂ්ටියක් ඒ සම්‍යක් දෘෂ්ටිය නම් කවරේද? මේ සම්මා දිට්ඨි කියන එකෙන් දක්වන්නේ ඒක. සම්මා දිට්ඨි. දුර්ජු සම්මා දිට්ඨිය කෙනෙකුට තිබෙන්නට ඕන. දිට්ඨියට උජුක. ඒ කුසල ධර්මයන් උපදවා ගැනීමට වමනා කරන ධර්මයන් අතර ප්‍රධාන ධර්ම දෙකක් උන්වහන්සේ වදාළේ. සීලය නුවණක්. ඒ කියන්නේ සම්මාදිට්ඨි සීලයයි නුවණ. ඒ මොකද නුවණ පිළිගන්න කෙනෙක් සීල් බිඳ ගන්නා කෙනෙක් වන්නේ නැහැ නුවණින් යුක්තව සිටියදී. සීල් බිඳ ගන්නා තත්වයට පත්වන්නේ හැම විටම නුවණ Tamanගේ සිටින් පලා ගිය අවස්ථාවක. නුවණ පිළියේදී කෙනෙක් සීල් බිඳ ගන්නේ නැහැ. ඒ නිසා තමයි බෞද්ධයෙකු මුළු සෝනදණ්ඩ කියන බ්‍රාහ්මණයාත් බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළේ සීලයයි නුවණයි දෙක පිළිබඳ. යත් සීලං තත් පඤ්ඤා. යත් පඤ්ඤා තත් සීලං. සීලවතෝ පඤ්ඤා පඤ්ඤවතෝ සීලං. ඔය විදිහට එතුමා බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී කීවා යම් කෙනෙක් සීලය ඇත්තේද එතන නුවණ ඇත. නුවණ යම් කෙනෙක් ඇත්තේද එතන සීලය ඇත. සීවතා නුවණතෙක්. ඒ කියන්නේ නුවණ තිබෙන කෙනෙක්. නුවණැති තැනත්තා සීවතෙක්. කවුරුන් හෝ කවර අවස්ථාවකදී හෝ මොන කරුණක් නිසා හෝ සිහි දිලගත්තොත් ඒ අවස්ථාවේදී හිතම තමන් සමහර විටක හිතාගත්තත් නුවණ ඇති කෙනෙක් කියලා මේ සිල් බඳ ගන්න අවස්ථාවේදී නැහැ තමන් නෝඩ වූ අවස්ථාවක් එක්ක නුවණ නැති අවස්ථාවකදී මේ தත්වයට වැටෙන්නේ. අනේ ඒ නිසා ඒ නුවණ කියන සම්මා දිට්ඨිය දිඨීච උජුකා කියන්නේ. ඒ කම්මස්සගත සම්මාදිට්ඨිය. තමයි එතන ගන්නට පිළිදෙන්නේ. ඒ කලකන්නට. කම්මස්සගත සම්මාදිට්ඨිය. ඒ කම්මස්සගත සම්මාදිට්ඨිය පිහිටලා ඊළඟට මේ කම්මස්සගත සම්මාදිට්ඨිය පිළිගත්ත කෙනෙක් කරන ලද කර්මය තමා තමයි කියන බව තමා තමයි කියන එක ඒ සම්මුති වශයෙන් තේරුම් ගන්නට ඕනයි. තේරුම් ගන්න නරක විපාක, බුරු විපාක ගෙන දෙවන කර්මයන් තියෙන පාප කර්ම වලින් අයත් වෙලා, අයින් වෙලා යහපත් කර්මයන් හි යෙදෙන. ඒම ප්‍රමාණවත් නැහැ මේ සංසාර දුකෙන් නිදහස් වන්න. ඒ යහපත් කර්මයේ කියන විට පින්්‍ය කියන ඒ කොටස වැටෙනවානේ. ඒ පින්්‍ය කියා කලකනු ලබන දේවලින් නැවත නැවතත් සංසාරෝත්පත්තියක් ලබා දෙවනවා. ඒ නිසා සංසාරයෙන් නිදහස් වීමක් එමගින්ම කෙරෙන්නේ නැහැ. ඒ පිළිබඳ වූ කුසල් කළ යුතු තිබෙනවා. ඒ මොනවද? ඒ කුසල්. ඒ කුසල් මොනවද කියලා දැනගන්නට ඕනේ. ඒවා ඒ කුසල් සිත් වශයෙන් කුසල් සිත්. ඒ ඒ කුසල් සිත් උපදවාගෙනයි සංසාර දුකින් නිදහස් වන්නට. කෙනෙක් සිතට දන් දීමෙන් ඒ කුසල් Taman රැස් කරනවායි කියලා දන් දීමෙන්ම ඒ කුසල් රැස් කිරීමක් ගන්නෙ නැහැ. ඒ කුසල් කියන ඒවා එක විදිහකින් රැස් කරන දේවලුත් කියලා කියන්නට අමාරුයි. රැස් කරන්නේ නැවත නැවත භවෝත්පත්තිය ලබා දෙවන කුසල්. හා කුසල්. අපි රැස් කරනවා. ඒ ඒවා තමයි කර්ම කියන්නේ. ඒවාට කියනවා ආයුහණය කියලා. ආයුහණය කියන්නේ රැස් කිරීම. සංසාර දුකෙන් නිදහස් වීම පිළිබඳ වූ ඒවා ඒ විදිහේ රැස් කරන නැවත නැවත භවයන් ලබා දෙවන කුසල් නෙවේ. භවයෙන් ඈතර කරන භවයෙන් ඈතර කරන කුසල් ඒවා. ඒ කුසල් වලට තමයි කියන්නේ විදර්ශනා කුසල්. විපස්සනා විදර්ශනා වශයෙන් ඇතිවන්නා දැන් සසර දුකින් නිදහස් වීම අපේක්ෂා කොට යමෙකු භාවනාවෙහි යෙදෙනවා නම් ඒ භාවනාවෙහි යෙදීමේදී ඒ තනස්ථාට උපදනා වූ ඒ කුසල් සංසාර වර්ධනය පිණිස වූ කුසල් වේ. ඒවා සසර කෙටි කිරීම පිණිස පවත්නා වූ විදර්ශනාස්කල්. ඒ විදර්ශනා කරන කෙනෙකුගේ අපේක්ෂාව වන්නේ මා මේ කරන කුසල කර්මය නැත්නම් මේ සිදු කරන විදර්ශනා කුසලය මට අසුවල් අසුවල් තැන්වල ප්‍රතිසන්දිය ලබා දේවා කියලා ඒ අදහසකින් කරන කුසලයක් නේ. එහෙම එකක් නම් ඒක විදර්ශනා කුසලයේකුත් වන්නට අමාරු. විදර්ශනා කරන්නේ පංචස්කන්ධයෙන් ඈතර වීමේ බලාපොරොත්තු. නැවත නැවත පංචස්කන්ධයන් ලබා ගැනීම සඳහා නම් විදර්ශනාවක් අවශ්‍ය වන්නේ නැහැ. පංචස්කන්ධයෙන් ඉවත් වන්නටයි නිදහස් වන්නටයි පංචස්කන්ධය කියන්නේ දුකනේ. ඒ දුකෙන් නිදහස් වන්නටයි විදර්ශනා කුසල් වමනා කරන්නේ. අනේ විදර්ශනා කුසල් උපදවා ගැනීමේදී තමා තමන් මේ ආර්ය මාර්ගයේ වශයෙන් දක්වන දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාර්ය සත්‍යෙහි ඇතුළත් කොට වදාළ ඒ ධර්මයන් තමන්ගේ సంతානෙහි උපදවා ගන්න. එකට එය නිවන කරා මෙහි යන ලද සිත් ඇතිව. මෙදින තුන් කියවා ඇතිනේ කාය ජීවිත නිරපේක්ෂකව නිවන කරා මෙහි යන ලද සිත් ඇතිව ඒ ගුණ ධර්ම පුරණවයි කියලා ඒ කාය ජීවිත নিরপেক্ষක වේ කියන්නේ තමා කරන ඒ ව්‍යායාමයේ හේතු කොටගෙන ගන්න පරිශ්‍රමයේ හේතු කොටගෙන තමගේ ජීවිතය දිවිපලක් අවතීද නැත්නම් ඉක්මනට නැති වේද කියන මෙහෙම බියක් ඇති කරගන්නෙත් නැහැ. කාය පිළිබඳවත් එහෙමයි. ඒකට කාය ජීවිතයේ කියේ Taman පිළිබඳ. ඒ අපේක්ෂාව බලාපොරොත්තුව නෙවෙයි තිබෙන්නේ. බලාපොරොත්තුව අපේක්ෂාව තිබෙන්නේ නිවන. ඒ කියන්නේ නිවන කරා මෙහෙම ලබු සිත්. මේ නිවනයි බලාපොරොත්තුවක්. ඇයි නිවන බලාපොරොත්තු වන අපේක්ෂා කරන්නේ? ඒ නිවන සාක්ෂාත් කරන තුරු සතර දුකෙන් නිදහස් වීමක් කොහොමදවත් සිදුවන්නේ. ඒ ආරම්භයක්වත් වන්නේ නැහැ. ඒ සංසාර දුකින් නිදහස් වීම එකවරටම කෙනෙක් කරනවත් නෙමෙයි. මාර්ග පිට වශයෙන්ම සතරක් උපදින්නට ඕනේ. සතර වරකින්. ඇතැම් කෙනෙක් මේ හතරම එක ජීවිතයකදීම ලබනවා. තවත් කෙනෙක් ජීවිත කීපයකදී ඒ මාර්ග සිත් හතර ලබන්නේ එකම ජීවිතයකදී නෙවෙයි. ඒ නිසා පේනවා එකවරම ඒ සංසාර දුක කෙලවර කරගන්නව නෙවෙයි. නමුත් ඒ ආරම්භයක් කරන්නට බෑ. මේ කාය ජීවිත නිර්පේක්ෂකව කරන ඒ විදර්ශනාවෙහි යෙදිය යුතු පිටක. ඉතින් මේ විදර්ශනාවේදී සිදුවන්නේ කුමක්ද? කරන්නේ විදර්ශනා කරනවායි කියන එකෙන් අදහස් කරන්නේ මේ හැමතිස්සෙම මේ කතා බහේ යෙදීමින් සිටියේදීම අපි විදර්ශනා කරනවායි කියලා කියන්නට බෑ. එයට යම් කිසි වේලාවක් දෙන් කරගෙන විවේකීව සමූහයෙන් වෙන්න. ඔක්කොම භාවනා කරන තැනක නම් එහෙම වෙන්නීමක් වුණා කරන්නේ නැහැ. එකම තැන ඉඳන් ඒ කියන්නේ ඔය සමූහය එක රැස්ව සිටින තැන්වලත් භාවනා කරන්නේ. ඒ භාවනා කිරීමේදී කාටවත් අමාරුවක් පාඩුවක් වෙන්නේ නැහැ. මොකද හැමදෙනාම යෙදී සිටින්නේ භාවනාවේ. ඒ දැන් කෙනෙක් භාවනාවේ යෙදී සිටින අතර තවත් කෙනෙක් වෙන වෙන කටයුතු වල යෙදී සිටින තැනක් නම් භාවනාවට නුසුදුසු. මොකද ඒ ඒ අයගේ කතා බහ ආදී හේතු කොටගෙන මේ භාවනා කරන්නාට හිරිහැරයක් කරදරයක් වෙනවා තමයි භාවනා කර්මයේ කරගෙන යන්නට බෑ. ඒ නිසා තමයි විවේකීව හුදකලාව ගැන කියන්නේ. ඒ ඒ හුදකලාව යම් සිතනකදී මේ ස්කන්ධ පංචකය පිළිබඳව මෙතෙක් Tamanta අනාවරණය නුණු ඒ කර්ම එලිදරව් කර ගැනීම සඳහා කරන වෑයමක් තමයි විදර්ශනා විද්‍යාව. ස්කන්ධ පංචකය පිළිබඳව සමහර විටක කෙරේ. දැන් කාය පිළිබඳව. කාය විච්ඡේදයේ කාය ශරීරය හිමින් කපලා කොටලා ඇටවෙන් කරලා මස් වෙන් කරලා, නහර වෙන් කරලා එහෙම දැනගත්ත කෙනෙකු වුවත් ඒ දැනගත් පමණින් මේ ස්කන්ධ පංචකය පිළිබඳ වූ කාරණේ අනාවරණය කරගත්තා වන්නේ නැහැ. ඒ අනාවරණය කර ගැනීම නුවණින් කරන එක. ඒ ශාරීරික මේ තමන් කරන මේ ඉබඳු ක්‍රියාවකින් සිදු කර ගන්නා දෙයක් නෙවෙයි. නුවණින් කරන. ඒක විදර්ශනා නුවණින් කරන. ඒ නුවණයි උපමා කොට දක්වන්නේ. කඩුවකට ආයුධයකට උපමා කොට දක්වනවා. මේ නුවණිනුයි වෙන් කරලා බලන්න. නුවණින් වෙන් කරලා. ඒ නුවණින් වෙන් කිරීම තමයි නාම රූප පරිච්ඡේද ඥානය කියලා. නාම රූප පරිච්ඡේද ඥාන. නාම රූප ධර්මයන් වෙන් කිරීම පිරිසිඳීමේ නිවන. පිරිසිඳීමේ කියන්නේ වෙන් කිරීම තමයි. නාම රූප ධර්මයන් වෙන් කිරීමේ පිරිසිඳ ගැනීමේ නිවන. නාම රූප පරිච්ඡේද ඥාන. ඒ තමයි විදර්ශනාවේ ආරම්භය. ඒ නියම විදර්ශනාවක් නෙවේ. විදර්ශනාව කියනකොට විදර්ශනාව නම් කුමක්දයි කියලා කෙනෙක් අහුවොත් ඒ විදර්ශනාව තේරුම් කරන්නට තිබෙන්නේ විදර්ශනාව නම් අනිච්චං දුක්ඛං අනාත්තා කියන එක. ඒ තමයි විදර්ශනාව. කවුරු හරි කොටින් ඇසුවේ විදර්ශනාව නම් කුමක්දයි කියලා අනිත්‍යං දුක්ඛං අනාත්තා කියන මෙයා විදර්ශනාව. කුමක්ද අනිත්‍ය කුමක්ද දුක කුමක්ද අනාත්ම කියලා කිව්වොත් අන්තිසලක් නෙවෙයි මේ පංච උපාදාන ස්කන්ධයයි. අනිත්‍ය දුක්ඛ අනාත්මය කියා බලන්න දකින්නේ ප්‍රත්‍යක්ෂ කළ යුතු වන්නේ මේ පංචස්කන්ධය. නැත්නම් පංච උපාදාන. එයයි අනිත්‍ය දුක්ඛ අනාත්මය. ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ත එකවර දකින්නවා නෙවෙයි. එකවර කෙනෙකුට පෙනෙන්නේ නැහැ. ඒ සඳහා තමයි පළමු පියවරක් හැටියට නාම රූපයන් වෙන් කරගන්න. එක්කෙනෙක්ගේ මමය කියාගත් මේ පංචස්කන්ධය එහෙම එක්කෙනෙක් නෙවෙයි කෙනෙක් නෙවෙයි පුද්ගලයෙක් නෙවෙයි මෙහි තවත් මේ නාම වශයෙන් වෙන් කළ හැකි ධර්ම කොටසකුත් රූප වශයෙන් වෙන් කළ හැකි ධර්ම සමූහයකුත් කියන මේ බව දක්නා නුවණ තමා නාම රූප පරිච්ඡේද ඥානය. ඒ නාම රූප පරිච්ඡේද ඥානය උපදවාගත් තැනැත්තා. මේ නාම රූප පරිච්ඡේද ඥානය උපදවා ගැනීමට ඒ තරත්තාට පිළිය යුතුයි ඒ නුවණ උපදින්නේ සමාහිත වූ සිතට. චිත්ත සමාධියක් තිබෙන්නට. සමාධියක් ඇතිවන්නේ සිල්වත් වූ පුද්ගලයෙකුට. ඒ නිසා කය වචන දෙකින් සිදුවන වැරදි වලින් වැළකුණු සිල්වත් කෙනෙකු වන්නට ඕන. ඒ සිල්වත් කෙනෙකුට උපදනා වූ සමාධියෙන්සා තමයි හිතන සමාහිත වූ පුද්ගලයෙක් වන්නේ. ඒ සමාහිත වූ කෙනෙකුගේ සමාහිත සිතේ තමා නුවණ ඇතිවන්න. අන්න ඒ නුවණින් මේ නාම රූපයන් වෙන්කොට දකින්න. වෙන් කර ගන්න. ඊළඟට ඒ නාම රූපයෝ සුදු ස්වෛරී බලයක් ඇති. තමන්ගේම ශක්තියෙන් සිටින්නට පුළුවන් ධර්ම සමූහයක් නෙවෙයි. ඒ නාම රූප ධර්ම අන්‍ය ධර්මයන් ඒ කියන්නේ Taman ඒ ධර්මයන්ගේ ඇතිවීමට හා පැවැත්මට උපකාරක ධර්මයන්ගේ උපකාරකත්වය ඇතිව තමා ඒවා ඇතිවන්නේ පවතින්නේ. අන්න ඒ බව දක්නා නුවණක්. අනතුරුව උපදේ. උපදවා ගත යුතුව තිබෙනවා විදර්ශකයාට ඒවා උපදිනවා. ඒ තමයි පත්‍ය පරිග්‍රහ ඥානය කියලා. පත්‍ය පරිග්‍රහ ඥාන. ප්‍රත්‍යයන් පරිග්‍රහ කියන්නේ පරි කියන්නේ හත්පසින්ම කියන තේරුම. ගහ කියන්නේ ගැනීම. ගැනීම. හරියට උද්ඝහ කියනවා. උද්ඝහ කියන්නේ ඉගෙනීම උද්ඝාන ධාරණ කියලා එන්නේ. ඒ වගේ මේ සිතින් ගැනීමක් කරන්නේ. ඒ සිතින් කිව්වට හුදු නිකම්ම සිතකින් නෙවෙයි. ඥානයෙන් යුක්ත වූ සිතකින් නුවණ පරිපූර්ණ නුවණින් මේක ගන්න. ඒකයි පරිග්‍රහය කරන්නේ. නාම රූප පරිච්ඡේද ඥානය පිරිසිතෙන් පිරිසිඳ ගන්නවා නාම රූප දෙක වෙන් කර ගන්නවා. ඒ ඒ නාම ධර්මයන්ගේ ඒ රූප ධර්මයන්ගේ ඇතිවීමේ හේතුන් දක්නා නුවණ පච්චේ පරිග්‍රහ ඥානයි ඉතින් ඒ දෙක ඇති වුණාම ඉතින් දෙක කතාවට නම් ගියේ මිනිත්තු 5ක් විතරයි මේ දෙක ගැන කියන්නේ. ඒ තරම් ඉක්මනින් උපදවා ගත හැකි දෙයක් නෙවෙයි. ඒ සඳහා කරන මේ මුණගති කරන ඒ ව්‍යායාමයේ නැත්නම් මේ මේ භාවනාව කරන්නට. දැන් මොනවද කියන්නේ කියන්නේ දිගටම දවස පුරලේම කරනවා කියන එක නෙවෙයි. ඒ සඳහා වූ කාලයක් වෙන් කරගෙන ඉතින් Tamante ඒ කාලය ක්‍රමයෙන් කවුරුත් කියන්න තෝරන්නේ නැහැ. Tamanteම හිතේවි. ඒ කාලය දික් කරන්න. වමනා කරන්නේ පළමු කොට ඒ පැත්තට හැරෙන්නේ. ඒ සඳහා හිත යොදවන එකයි පළමුවෙන්ම උවමනා කරන්නේ. බොහෝ දෙනෙකුට වන්නේ කොයිතරම් ඇහුවාම ඒ පැත්තට හැරෙන්නේ නැහැ. ඉතින් එකක් හරි ඒ පැත්ත දිහා බලන්නට. බලන්න මොකක්ද? ඒ කියන්නේ මේකම අත්දා බැලීමක් හැටියට කරන්න නෙවෙයි. කිසි දෙයක් එහෙම අත්දා බැලීමකට කරන්නත් එපා. ඒකට පිළිවෙන්නට ඕන තමන්ට ශ්‍රද්ධාව යොදන්න. සද්ධාජාතෝ උපසංක. ශ්‍රද්ධාව කියන්නටම ඕනේ. මේ ඔක්කොටම මුල තමයි ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාව නැත්නම් අනික ඔක්කොම වැටෙනවා. ශ්‍රද්ධාව පිරෙන්න ඕනේ. ශ්‍රද්ධාව පිරෙන තැනත්තා යාට ශ්‍රද්ධාව තාකේ කෙරෙහිද? කවුරුන් කෙරෙහිද මේ ශ්‍රද්ධාව තියෙන්නේ? කවුද ශ්‍රද්ධාවේ අපේ අභිබෞද්ධයන් බුදුරජාණන් වහන්සේව පිළිගන්නවුන් කවුරුන් පිළිබඳවද මේ ශ්‍රද්ධාව ඇතිවීම තිබෙන්නේ? බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ අපට මේ ධර්ම මාර්ගයේ පෙන්වා වදාළා. නිසා එහි කිසිදු වරදක් නැහැ. වරදක් කොහොමදවත් පිළිෙන්නට බැහැ. බුදුරජාණන් වහන්සේ ලෝකයාට ප්‍රකාශ කළ ඒ සත්‍ය කාරණයන්හි මොනම අඩුපාඩුවක්වත් නැහැ. මාන්තේ පරිපූර්ණ කොට ධර්මයේ දේශනා කරලා තියෙනවා. ඒ නිසා උවමනා කරන්නේ ඒ ධර්මයේ දැන ගැනීම ඊළඟට පිළිපැදීම. ඉතින් මේ පිළිපැදීමටත් දැනගන්න ඕන. ඒ නිසා තමයි කලින් ඒවා පිළිබඳව තරමක් දුරට හෝ දැනගත යුතු තිබෙන්නේ. ඊළඟට පිළිපැදීම වශයෙන් කරන්නට තිබෙන්නේ ඒ යෙදීම. ඉතින් ඒක යෙදෙන්නට ඕන. ඒ යෙදෙනකොට තමන්ටම ඒ ධර්ම ගෙන්වී පෙනෙන අවස්ථාවක් තමන් එතෙක් කවුරුවත් හේතු නිසා හෝ පොතපතේ තිබෙන නිසා නාම රූප නාම රූප කියන මේ වචන කිව්වට හිතාගත්තට ඒවා වෙන්නේ දකින බවක් නුවණ නුවණින් දකින බවක් Tamanට කලින් ඇති උනේ නැහැ. නමුත් මේ යෙදෙනකොට ඒ తත්වය ඇති වෙනවා නාම රූප. යම් වෙන්කොට දකින්න. ඊට පස්සේ ඊයේ නාම රූපයන්ගේ ප්‍රත්‍යයන් දැකීම වෙන් කර ගැනීම ඇතිවන. ඒක තමයි නාම රූප මේ පච්චේ පරිග්‍රහ ඥාන. පච්චේ පරිග්‍රහ ඊළඟට කළ යුතු ඇති වෙන්නේ දැන් නාම රූප කියන මේ ධර්මත් වෙන් කරගත්තා. ඒවායේ ප්‍රත්‍යේනුත් දකින්නවා. එතකොට දැන් Tamanට තිබෙන්නේ Taman ඇති කරගෙන තිබෙන නුවණ. හුදු නාම රූප පිළිබඳව නෙවේ පමණක් නෙවේ. ඒ වගේම හුදු ප්‍රත්‍යයන් පිළිබඳව පමණක් නෙවේ. මේ දෙකේ සම්බන්ධයක්. ප්‍රත්‍ය සහිත වූ නාම රූපය සත්පච්චේ නාම රූපේ කියන්නේ ඒක. සත්‍යයේ සහිත නාම රූප ධර්ම. අනේ සත්‍යයේ සහිත නාම රූප ධර්මයන් තමා ඊළඟට විදර්ශනාවට ධර්මයන් නම් වන්න. ප්‍රත්‍යයන් දකින ඒ ඒ ප්‍රත්‍යයන් නිසා හටගන්නා නාම රූප දකින්න. නැත්නම් නාම රූප දකින්න ඒ නාම රූප ඇති වූයේ කවර ප්‍රත්‍යයන් නිසාද කියලා දකින්න. එහෙම නුවණින් යුතුව බලමින් සිටින විට දැන් ඒ නාම රූප පරිච්ඡේදය කියන එක නාම රූප වෙන් කර ගැනීම නුවණින් කරන වැඩක් කියලා මා කීවා ඒ නුවණ ඇති වූ අවස්ථාවේදී ඒ සුද්ධලයා එක්තරා විසුද්ධියකට පැමිණෙන කෙනෙක් ඒ විසුද්ධිය නම් කරන්නේ ditthi visuddhi කියලා. මේ ditthi visuddhියට පැමිණෙන්නට කලින් සීලය තමන් අභිෂ්ඨාන කොට හොඳ පිරිසිදු සීලයක් ඇති කරගත්තා. ඒ සීල විසුද්ධිය මේ මේ ධර්මයන් පෙනෙන නුවණ උපදින්නට තරම් වූ සමාධියක් තවන්ට ඇති වුණා. ඒක ධානය වශයෙන් උපදවාගත්ත සමාධියක් වුණත් ඒ සමාධිය කනික සමාධි වශයෙන් හෝ එහෙම නැත්නම් ධ්‍යානයට පෙර ආපුව ඇතිවන්නා වූ ප්‍රචාර සමාධි වශයෙන් හෝ ඇති වූ සමාධිය චිත්ත විසුද්ධිය කියලා. ඒ විසුද්ධි දෙක. ධිට්ඨි විසුද්ධියයි නාම රූප වෙන්කර ගැනීම නිසා ඇතිවන්නේ. ඊළඟට සත්‍යම් දක්කාම සත්‍යම් දකින විට කෙනෙකුට ප්‍රත්‍යයන් පිළිබඳව ඒ අවබෝධය දැනීම ඇතිවන තුරු වැරදි හැඟීම් පිටෙන්නට පුළුවන් මේ ස්කන්ධ පංචකය ඇතිවන්නේ කවර හේතුන්ගෙන්ද සමහර කෙනෙකු හිතනවා එය සර්ව බලධාරියෙකු විසින් මවන ලබ්ධක් කියලා. එහෙම නැත්නම් කිසිදු හේතුවක් ප්‍රත්‍යක් නැතුව ආකස්මිකව පහළවන දෙයක් කියලා. අහේතුක අප්‍රත්‍ය සත්‍ය දෙයක් වෙයි කියලා. කොයි විදිහේ මොයේ දෘෂ්ටි ඒ පිළිබඳව ඇතිද? එහෙත් නාම රූපයන් ඇතිවීමේ හේතුන් ප්‍රත්‍යයන් ඒ නාම රූප පච්චේ පරිග්‍රහ ඥානය උපදවාගෙන ඇති කරගත් තැනට ඒ කලින් ඇතිව තිබුණු ඒ වැරදි පිළිගැනීම් දුරු විය. ඔහු පැමිණෙනවා ඔහුට ඇතිව තිබුණානේ මොහු කොහොමද මේක ඇතිවන්නේ කියන සැක පිළිගන්න. තමන් අතීතයේ සිටියෙන්ද අහෝ සින්නකෝ අහං අතීත මද්ධාන නමුකෝ අහෝ සින් අහං අතීත මද්ධාන ඔයාදි වශයෙන් දැක්වෙන පරිදි මම අතීතෙහි සිටියෙන්ද මූයෙන්ද අතීතෙහි නොවූයෙන්ද කවරෙක් වූයෙන්ද? කෙසේ වූයෙන්ද? කවරෙක් වී කවරෙක් වුණේද කියලා ඒ විදිහේ පස්වැදෑරුම් සැකයක් අතීත ස්කන්ධයන් පිළිබඳව ඇති වෙන අවස්ථාව. ඒ මම අනාගතෙහි වන්නේම්ද අනාගතෙහි මම නොවන්නේම්ද කවරෙක් වන්නේම්ද කෙසේ වන්නේ? කෙසේ කියන්නේ මුළු විදියේ උස මහත් සුදු රතු ආදී ওই විදිහේ කවර කෙසේ වන්නේ කවරෙකුගේ කවරෙකු වන්නේද ඒක කෙනෙක් වෙලා ඊළඟට තව කවුද වෙන්නේ ඒ විදිහට අනාගතය පිළිබඳව සැක පහක් දක්වනවා වර්තමානයේ පිළිබඳවත් සැක 16ක් සැක 6ක් දක්වනවා මම දැන් දෙන්න නොවෙන්න කවරෙක් වෙන්න කිසී වෙන්න මේ සත්‍යය කොහි සිට මෙහි ආයේද ඒ කියන්නේ මම කොහි සිට මෙහි ආයේද මෙතෙන් සිට කොහි යේද කියලා එහෙම මේ වර්තමානයේ ස්කන්ධ පංචකය පිළිබඳව ඇතිවන්නා වූ සැක හයක් දක්වා තිබෙනවා. ඒ 16යි කියන්නේ මේ සලස් වැඩෑරුම් වූ සැකේවිත. අනේ සලස් වැඩෑරුම් සැකය මේ නුවණ පහළ වෙන අවස්ථාවේදී පහළ වූ අවස්ථාවේදී දුරු වී යන සැක රහිත පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ සැක රහිත බවට පත්වීම නිසා තමයි ඒ අවස්ථාවේදී ලැබෙන ඒ නුවණ විසුද්ධියක් හැටියට දක්වන්නේ කාංකා විතරණ විසුද්ධිය කියන්නේ. සැක තරණය කරන සැක සැක ඉක්මවන විසුද්ධිය සංඛා විතරනේ එහෙත් තවම නියම විදර්ශනාවට ආවනේ තව දුරටත් භාවනාවෙහි යෙදී සිටින විට මේ නාම රූප ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම කියන මෙය පෙනෙන්නට පටන් ගන්නවා. ඒ නුවණ දියුණු වීම හේතු කොටගෙන සිදුවන දෙයක්. දක්න්නට ලැබෙනවා. ඒ ඒ නුවණින් දැක්කත් නොදැක්කත් තත්ත්වය ඒකයි. ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. මේ නුවණ දියුණු වුණාම කලින් අර නුවණ දියුණු වෙනකොට සිදුවන්නේ කුමක්ද? අර ඒ නුවණ වසාගෙන තිබෙන මෝහය දුර්වීම. ඉතින් ඒ මෝහය එකවරකම දුර වෙනවත් නෙවෙයි, එහෙම පිටින්ම දුර වෙනවත් නෙවෙයි. ඒ ඒ කරුණු දැක ගන්නට නොහින තරමට ඌ මෝහය ඒ නුවණ උපදිනකොට දුර වී යනවා. ඒ නිසා මෙතෙක් Tamante නාම රූපයන් පිළිබඳ ඇතිවීම නැතිවීම ඒ විදර්ශනා නුවණින් දකින්නට බැරි වුණේ යම් මෝහයකින් වසාගෙන සිටීම හේතු කොටගෙනද ඒ මෝහය දුර වෙනවා මේ විදර්ශනා නුවණ පහළ වීම හේතු කොටගෙන. එනිසා හිතම ඇතිවීම දකින්නවා නැතිවීම. ඇතිවීම නැතිවීම. උදය වය. ඇතිවීම නැතිවීම. ඉතින් මේ தත්වයට එන්නටත් ඌරුවේදී ඒ සත්‍යච්ඡේ නාම රූප පිළිබඳව තිබෙන ඒ සම්මර්ෂණයන් තිබෙන. ඒක කොහොම ගැන කතා කරද්දී බොහෝ කල විදර්ශනාව ගැන කතා කරන්නට ඕන වෙනවා. මේ මේ ගැන අපේ මාතෘකාව අවසන් මුකට. ඒ කලාප සම්මර්ෂණය ආදී වශයෙන් නේන ඒවා ගැන කියන්නට වෙනවා. ඒ කියනකොට සමහර විට මේ අසාගෙන සිටින පිළිතුරුන්ට නුමනා දෙයක් කිය කියලා සමහරෙකුට හිතෙන්නට පුළුවන්. සමහරෙක් කියන්නට බැරි නෑ බොහෝම ගැඹුරුයි අපෝ තේරෙන්නේ කියලා. එහෙමත් කියන්නට බැරි නෑ. ඉතින් ඒ වගේ දේවලුණු මේ ඒ දේවල්ද මේ දේශකයෙකුට මූල කාරණා කරන ගැටලු. ඒ දේශනා කිරීමේ කියන එක අපා ඉන්නවට වඩා බොහෝම අමාරු දෙයක්. අමාරු ඒ නිසා. කියන්නට පුළුවන් දැන් මම මේ කතා කරපු ටික මෙච්චර වෙලා නෙගෙන මේ දෙමුතුන්ට මට ඉක්මනට කියන්න තිබුණා. මම ඉක්මනට කිව්වා නම් මම දන්නවා මට කීප දෙනෙක් එහෙම කියලා කියනවා. ඒ තරම් ඉක්මනට කියන්න ඉපයි. ඉක්මනට කියන්න ඉපයි. මොකද ඇත්ත ඒක. කෙනෙක් කෙනා දන්නා දැනගෙන තිබෙන කාරණය කියන්නේ. අසාගෙන සිටින අය හැමදෙනාම ඒ කාරණය දන්නේ දන්නවා වෙන්නට බෑ. නොදන්න අයත් ඉන්නවා. දන්නේ කෙනෙකුට නම් Taman දන්නා කරුණක් පැහැදිලි කොට පැහැදිලි වෙන පරිදි කියා දෙන විට එයින් Tamanට ඇතිවන රසයක් තිබෙනවා. ධම්ම රසය. ඒ බොහෝම ප්‍රීතියෙන් ඒ අය භුක්ති විඳිනවා ඒ රසය. නමුත් ඒ කාරණේ නොදන්න කෙනෙකුට මේ කීපමණින් වටහා ගන්නට බැරි වුණාම ඒ පිළිබඳව Tamante රසයක් නෙමෙයි ඇතිවන්නේ නීරස. නොතේරෙන දෙයක්. අන්න එහෙම ඒවත් තිබෙනවා. ඒ නිසා තමයි මේ බණ කීමේ කියන එක දේශනා කිරීමයි කියන එක අමාරු කර්මකයි කියන්නේ. එක එක තරා පිරමේ ඒ කරුණ දැනගෙන තිබෙන අය සිටින්නේ. ඒ හැම දිනාටම ගැළපෙන දෙයක් කියන්නට වන්නේ. එහෙම කීමත් එතකොට එක කට්ටියකට හිතෙනවා, එක පිරිසකට හිතෙනවා මොකක්ද කිය හරි පිටයි. ඒකයි මේ බොහෝ විට ධර්මදේශනා කරන ආකාරයෙන් ඔය ගමන් ගමන් පිළිබඳ විස්තර කියන්නේ. එතකොට කාටවත් කරදරයක් නැහැ. මේ මේ සියල්ල වැඩේ ඉවර වෙනවා මේවා හිමි කරන්නට බෑ මේ ධර්ම ඒ විදර්ශනාව පිළිබඳව කතා කරන විට දර්ශනාවේ කියන්නේ නුවණ ගැන කතා කරන විට ලෝකෝත්තර නුවණ තමයි ශ්‍රේෂ්ඨම අපි දන්නවා සර්වඥතාඥානෙ මේ විදිහේ අරගෙන අපි ලෝකෝත්තර නුවණ දැන් සර්වඥතාඥානෙ කියන්නේ දුක් කෙලවර කරන නුවණක් නෙවෙයි සර්වඥතා ඥානය කියන්නේ දුක් කෙලවර කිරීමේ නුවණ උපදවාගත් ආකාරය හේතු කොටගෙන පහළ වෙන නුවණ. තව පිළිහෙකින් කියනවා නම් ආශ්‍රව ක්ෂේත්‍ර ඥානය බුදුරජාණන් වහන්සේට පහළ වුණේ සවාසනා සකල ක්ලේශයන් ප්‍රහීන කිරීම වශයෙන්. ඒ වශයෙන් පහළ වූ ඒ නුවණ හේතු කොටගෙන තමා සර්වඥතා ඥානයක් පහළ වෙනවා. දැන් ආශ්‍රවක්ෂය කර ඥානය අනිකුත් රහතන් වහන්සේලාට ලැබෙනවා. ඒ උන්වහන්සේලාගේ ඒ ආශ්‍රවක්ෂය කර ඥානයෙන් සවාසනා සකල ක්ලේශයන් ප්‍රහාණය කරනවා නොවේ උන්වහන්සේලා කෙලෙසුන් ප්‍රහාණය කරනවා. වාසනා නැති කරනවා නෙවෙයි. ඒ නිසා වහන්සේලාට සර්වඥතා ඥානය පහළවන්නේ නැහැ. නමුත් මේ දෙදෙනා වහන්සේලාගේම දුක් වලට මොකද වන්නේ? දුක් කෙලවර වෙනවා. මේක වෙනසක් නෑ දුක් කෙලවර වෙනවා. එහෙම බලන විට ශ්‍රේෂ්ඨ එතන දුක් කෙලවර කිරීම වශයෙන් කලකන විට ආශ්‍රක්ෂය කරගන්නවා. ලෝකෝත්තර සර්වඥතා ඥානය ලෞතර බුදුරජාණන් වහන්සේට ලැබෙන නුවණක් වුවද එය ලෞකික කාමාවචර හිතක ලැබෙන නුවණක්. ඥාන පත්‍රයේත් කාමාවචර ක්‍රියාසිතේ ලැබෙන ප්‍රඥා චෛතසිකය තමයි සර්වඥතා ඥානයයි. ඒ ධර්මයන් පිළිබඳ ඇතිපත් කිසිවක් ඉතිරි නොවන පරිදි දකින්නට පුළුවන් බවක් තිබෙනවා. ඒ නිසා මේ සර්වඥතා ඥානීයම අනාවරණ ඥානීය. නමුත් ලෝකෝත්තර නුවණ තමා උපදවා ගන්නට තිබෙන්නේ දුක් කෙලවර කිරීම. ඒ නිසා දුක් කෙලවර කිරීම දෙක වශයෙන් සැලකන විට ඒ ලෝකෝත්තර ඥාන සතර. ඒ ලෝකෝත්තර ඥාන සතරට යාමේ පිළිවෙත තමා මේ විදර්ශනා මාර්ගයෙන් පුරන්නේ. විපස්සනා මාර්ගයෙන් කරන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ নানা විදිහට දේශනා කරලා තිබෙනවා. කායානුපස්සනා ප්‍රතිපත්තානේ, වේදනානුපස්සනා ප්‍රතිපත්තානේ, චිත්තානුපස්සනා ප්‍රතිපත්තානේ, ධම්මානුපස්සනා ප්‍රතිපත්තානේ ආදී වස්තු. ඒ කොයි විදිහෙන් දේශනා කළත් විදර්ශනා මාර්ගය තමයි දුක් කෙලවර කිරීමට ගමන් කළ යුතු යා යුතු මාර්ගය. සීලයක පිළිතල සමාධිය ඇති කරගෙන ඊළඟට වඩන නුවණ අපි ඒක කියන අද නවත්තමු අනිත් දවසේ සබ්බේ සංඛ